දවසක් සර්වචනාංශේ ගන්ධ කිටි ඉස්සරහා පහනපත් කළ තුනක චාරිත්‍ර ධර්මයක් සර්වචනාංශ වැඩ ඉන ගන්ධ කිටි ඉස්සරහා පහනපත් වෙන මෙතන ආනන්ද සාංශික වැඩ. බුදුජනසේ රැය විදලේ පහන ඉස්සරහා භාවනා කරනකොට පේනවා සත්තු ඇවිල්ලා එකට වැටෙනවා. බුදුජනසේ උදාම ගාතාවක් සඳහන් කරනවා අනේ මේ කෙටි ජීවිත කෙටියවස ඇති සත්තු මේ ගින්න නැති ලෝභකම නිසා තවදුරටත් ඊට වැඩි කෙටියවස ලබන විදිහට එතන එතන මැරී වැටෙන හැටි. ඒත් ගින්න නරපුන අපර තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ ආරක්ෂාව පතාගෙන අල්ලන හැම දෙයකින්ම දුකක් ඇති වෙයි. ඒ ටික තේරෙන්න නම් අපිට ඊට විකල්පයක් අවශ්‍ය වෙනවා. ඒ වෙනුවට අපිට කියන්න තියෙන්නේ මේ විදිහට ලෝකයා හොයන මේ අරසාව නැත්තම් මේ සැප ආමිෂ සැප වශයෙන් සර්වචනයේ හඳුවා ගන්නවා ඒකත් ආසාද ආදීනව නිස්සරණ මිනිස්සෙක් දැනගන්න. වෙන විදිහකට කියනවා නම් මිනිස්සෙකුට මේ ඇහැට කනට නාසයට දිවට කයට ලැබෙන මේ රූප ශබ්ද ගන්ධ රස යම් ප්‍රමාණයකට ලැබිලා දරිද්‍රතාවයකට දුක්පත්පත්පත් නැතුව සමාජ මට්ටමේ ජීන කට්ටියට ටිකක් ඉහළින් ලැබිලම තියෙන්න ඕනේ බණ භාවනාවකට යන්න. එහෙම නැතුව දුක්පත් වෙලා කරන්නත් බෑ මේක. ලැබිලා ඒකේ නඩත්තු කරන්න කොච්චර කඹරන්න ඕනද කියලා තේරෙන්නේ නැහැ. නැහැ ඉන්නේදී තරසා හිතන්නේ. ඊට පස්සේ ඒට උදේ නැගිටපු ගමන් අමුටි ගහගෙන දුවන්න වෙනවා පාන්දරම දවසට හම්බ කරගන්න. නිින්ද ගියාට පස්සේ සැලසුම් කරන්න ඕනේ හෙට උදේ කොච්චරද අමුටි ගන්න කියලා. ඉන්ස්පරයක් නැහැ. මේක දිහා බැලුවට පස්සේ මේ මාසෙට ආදීනව තේරෙනවා නම් ඒ වගේම ලෝකේ විකල්පයක් තියෙනවා. ඒ සිද්ධාර්ථ ගෞතමතුමා එළියට යනකොට ලෙඩෙක් මහල්ලෙක් මල කඩක් දැකලා නතර වුණා නම් විකල්පයක් නැහැ. පහුවෙන්ද පැවිද්දෙක් දැක්කා. වමිදත්ත හතරවෙනි වෙන්නේ මිත්‍ත විදියට පැවිද්ද දැක්කට පස්සේ තමයි හිතුනේ ආ මෙහෙම දෙයක් කියලා ඒක. ආන්න එතෙන්ද යන පිරිසකටයි මම මේ කතා කරන්නේ. නමුත් ඒකට ගිහිල්ලා ඒකේ පළවෙනියටම හම් වෙනවා පස්සම්බය කාය සංඛාරක් කියලා ගත්ත රූප කර්මස්ථානේ කායනුපස්සනාවේ සූර භාවයක් ඇති වෙලා මේ කයෙන් සමුගෙන එහෙම නැත්නම් ඇහ කන දිවනාසය කය කියන මේ ඉඳුරංගෙන් සහ රූප ශබ්ද ගන්ධ රසයන්ගෙන් සමුගෙන ලැබෙන්නා වූ ඒ විවේක ස්ථානේ ඒ ඒ ඒ කියන උදකලාව ඒ කියන විස්රාමයේ හරියට අඳුනගත්තොත් විතරක් ඒ මනසට අර ආමිෂ සුඛයේ තියෙන ලාමක බව තේරුම් ගන්න පුළුවන් මේ නිර්ආමිෂ සුඛේ නැත්නම් නික්කම සුඛයේ තියෙන සැපට සාධාරණ. ඒක නැත්නම් අනාතයි. ඒක නැත්නම් අසරණයි. එහෙම කෙනෙකුට දොස් කියලා ඇති වැඩකුත් නැහැ. ඒ නිසා හිතා ගන්න යම් කිසි කෙනෙකුට ඒසා විශාල මේ සංකීර්ණ සමීකරණය හරහා ගිහිල්ලා භාවනාවේදී සතිය පිහිටුවලා සතියෙන් අන්නේ වගේ තැනකට යන්න පුළුවන් වුණා නම් ඒ කෙනා කොච්චර පීඩාවක් ඝර්ෂණයක් නැති එහෙම නැත්නම් අසහනයක් නැත්තරකට ඇවිල්ලා ඉන්නවද කියනවනම් ඒ කෙනාට නිවනක් ලැබුණත් ඒත් ඇති කියලා හිතනවා මේ බුද්ධ ජනසේ දේශනා කරපු මේ පෙතේ යන්න පුළුවන් කියලා. ඒ ආරස්සාවක් අපිට නොලැබෙන්නේ හෝ එහෙම නැත්නම් මේ බාහිරේ ආර්ය පරිශ්‍රණ සඳහා ආරස්සාවක් හොයන්නේ හිතාගන්න බැරි හේතුවක් නිසා සරුවචනස පෙන්වන්නේ මසුරුකම නිසායි කියලා. කෙනෙක් මච්චරියම් පටිච්ච ආරක්ෂා ආරක්ෂාවට කෙනෙක් පෙළඹෙන්නේ ආරක්ෂාවකට අවශ්‍ය වෙන්නේ වෙන විදිහට කියනවා නම් බයක් කෙනෙකුට ඇති වෙන්නේ අනාරක්ෂාවක් වැටෙන්නේ මේ මසුරුකම කියන කෙලෙස නිසා. ඒක නිකන් කෙනෙක්ට ලැජ්ජ කරවන සුළුයි. අපි එච්චර මසුරුද කියලා හිතනවා අපිට එන බයත් එක්ක බලනකොට. නමුත් සර්වචනසේ සඳහන් කරලා තියෙනවා මච්චරියන්ගේ ආනන්ද නාභවිස්ස කිනකොට මසුරුකම නැත්නම් සබ්බේන සබ්බං සබ්බතා සබ්බං කිසිම ආකාරකින් මොනම ආකාරකින්වත් මේ මසුරුකම නැත්තම් කස්සච කිම්මිචි කිසි කෙනෙකුට කිසි තැනක නැත්තම් මසුරුකමෙන් සම්පූර්ණ දුරවන දුරුණන් මේ මිනිසෙකුට බයක් ඇති වෙයිද කියලා අහනවා කියන අනදාවන කියන සාසය එහෙම වෙන්නේ නැහැ කියලා ඒ නිසා කියනවා තස්මාති ආනන්ද ඒසේව නිදානං ඒත ඒතං ඒසේව පච්ච හේතු ඒතං නිදානං ඒස පච්චයෝ ඒස සම්භව සමුදයෝ ආරක්ෂස යදි ධම්මචර්ය මාස්තුරෝ කමමයි අරසාර ප්‍රශ්න කිය. ඒ නිසා අපිට මේ තමන් තුල දාන දෙන කෙනෙක් ඇත්තටම හරි කැමැති තමගේ දාන ප්‍රතිත්වය පෙන්වලා දෙන්න. නමුත් කොච්චර දාන දුන්නත් ඒ මසුරුකම යටිපව් කරගෙන තමයි මම දාන දෙන්නේ. ඒ පුංචි කතාවක් තියෙනවා ඒ බයිබල් කතාවක් කියන්නත් හොඳ නැහැ. නමුත් ඒක අහන පැහැදිලි ඒ යේසුස්වහන්සේ ඉන්න තැන මම හිතන්නේ මග්දලාවේ මරිය හරි කියන දුප්පත් කාන්තාව මට මතකයි දුප්පත් කාන්තාවක් ඇවිල්ලා යාළඟ තියෙන මේ පර්ස් එක කියලා කියන සල්ලි මල්ල එහෙම ස්වාමී මේ පුතයන්ගේ කකුල් දෙක උඩ දාන සල්ලි ටික ඔක්කොම දානවා දැම්මට පස්සේ විශේෂ ආරක්ෂා විශේෂ සුභාසින්සනක් කියනවා ඒ අම්මට උඹට දිව්‍යනාංශිකේ ස්වර්ග රාජ්‍යය දිනා ගන්න පුළුවන් කියලා. ඒකට ළඟ ඉන්න මේ පොස්ටර් කෙනෙක් අහනවා දැන් මෙච්චර මිනිස්සු ඔබතුමා ළඟට ඇවිල්ලා සල්ලිද රත්තරන්ද රෙදි මුතු මැණික් දුන්නා කිසි කෙනෙකුට ස්තුති කෙරුවේ අච්චර දේවරාජ්‍ය දිනගත කියලා මේ අම්මගේ හැඹිලියේ තිබුණ මේ කාසිය වැටෙනකොට මොකද එහෙම කිව්වේ කියලා මෙතන ජේසුස් කිචාන්ති කියනවා ඔබ මතක තියාගන්න මේ අම්මාට තිබුණ සියල්ල කොච්චරයි අනෙක් මිනිහා දෙන්නේ Tamange කොටස තියාගෙන දන් දෙනකොට එහෙම හිත කන්න තියාගන්නේ අපි දන් දෙන්නේ අපිට බෑනේ ඔක්කොම දෙන්නේ මිනිහම්ම එහෙම නෙවෙයි සබ්බදරිමේ දීලා තියෙන්නේ. පිටර අපිට වෙනවා මසුරුකමයි දාහනේ දෙක අතර අපි කොච්චර හේට්ටුවක් කරලාද දාහනයකට පෙළඹෙන්නේ කියලා. එච්චර අපිට තියෙන උත්තරේ. කෙසේ නමුත් අපිට හිතන්න මේ පැත්තෙන් අපි භාවනා කරලා යම් දවසක මේ සතියෙන් ලබ සතියෙන් වැඩ කරගෙන යනකොට අපිට ලැබෙන මේ අරසාව පිළිබඳව කවදාකවත් මොන විදිහකට මසුරුකමක් කරන්නත් බෑ ධර්මයෙන් එකට ඉඩකුත් නෑ ධර්මයෙන් අපිට යම් කිසි දැනුමක් ලැබුණොත් හෝ ඥානයක් ලැබුණොත් හෝ ඒක මම කියන මගේ කියන අනුට නොදී ඉන්න පුළුවන් ගතියක් නෑ බුද්ධ ශාසනය. පමණක් කිසිම තැනක ගුරු මුස්තියක් නෑ. අනික හැම තැනකදීම කියලා දෙන දේ Taman දන්න දේ පොඩ්ඩයි කියලා දෙන්න. බුදුරජාණන්සේගේ විතරක් පිරුණා පාඩ කිට්ට වෙලා සංඝයා වහන්සේලා ගහන මෙදින කාට හරි උනාට ප්‍රශ්නයක් තියෙනවද? තව ස්වල්ප වෙලාවකින් සර්වචනාංශිකේ මහා පරිවර්තන සිද්ධ වෙනවා. කිසි කෙනෙක් කතා කරන්නේ එතකොට බුදුරජාණන් කියන මෙතන ඉන්න අඩුම කෙනා සෝවන් වෙලා ඉන්නේ නිසා ඒකට ප්‍රශ්න නැහැ මොනම දෙයක්වත් ඉතුරු කරගන්නේ ඒ ගතිය තමයි මම අර මුලින්ම කිව්වේ සතිය කාගත් අධිකාරී ශක්තියක නැහැ. Taman දන්නවනම් අප වේලා කැප වේලා මේ සතිය වැඩුවොත් ඒ සතිය යම් ආකාරයක බුදුහාමුදුරන්ගේ චිත්තසංතානය වැටුනේ ඒ තාලෙටම තමයි අපිට වැඩේ. යම් ආකාරයක සාරිපුත්‍ර සෝවාන්ගේ හිතේ වැඩුනේ ඒ කාටම අපිටත් වැඩේ. කිසිම විදියකට ඒ දෙක අතර වෙනසක් නැහැ. නිසා සති මාත්‍රාව දැනගත්තත් එනතන් ක්ෂණ වශයෙන් සතිය දැනගත්තත් අපි හිතා ගන්න ඕනේ චිත්තක්ෂණයේ හිත මගේ හිත උනාට ඒක බුදු හිත. එක චිත්තක්ෂණයක් සතිය ආවත් ඒක හිතන්නේ රහත් හිතක්. ඉතින් රහත් හිත අනේකතර කෙලෙස් අතර පවතින පුළුවන්කමට මම සාක්ෂි. මට ඊට පස්සේ තියෙන්නේ ඒ චතිචිත්තක්ෂණයේ වඩා වර්ධනය වීම සඳහා මොන දහංගට අත දාන තියෙන මොන උපක්‍රමයක්ද කරන්නේ ඒ තේරම ගන්න එකයි තියෙන්නේ. නිසා ගුරුවරයෙකුට තියෙන්නේ කෙනෙකුට සත්‍ය මාත්‍රාව හඳුල්ලා දෙන එක විතරයි. හඳුනා දීලා ඒක අගය කරලා පෙන්නන මේ සති මාත්‍රාව තුළ මතුරුකමකට මට මාගේ කියා ගන්න ගතියට කැළම ඉඩක් නැහැ. ඒක නිසා මේ සති මාත්‍රාව පුළුවන් තරම් දිනු කරලා ගත්තොත් දිනු කරන නෙමෙයි ඒකට කියන්න තියෙන සත්‍ය මාත්‍රාව තියෙනවා. ඒ මනුස්සයා මේ භවයේ නිවන් දකින්න පුළුවන් බාට හොඳ ලකුණ. දිනු කරන්න යා ළඟ තියෙන සාමාන්‍ය දැනුම පාවිච්චි කරන්න පටන් අරගත්තොත් එන්නේ එන්නේ එන්නේ එන්නේ ඒ පුද්ගලයාටත් අර තමන්ගේ අත්දැකීම් හරහා ක්‍රම වේදේ හරහා වඩා වඩා සත්‍යමත් වෙන්න පුළුවන් වෙන අතර ඒ මනුස්සයාට අපි හිතමු කියාට දෙන්න දක්ෂකම නැහැ කියලා. නමුත් ඒ මනුස්සයාගේ නිකුත් වෙන කම්පන වේග හරහා පවා තව කෙනෙකුට සාන්තිය සැලසෙන. කද්දාකත්ම බලක් ගන්න බෑ. මම ඒ නිසා කියනවා අපි අන්තරක වැඩ කරනවා නම් ගෙදරක ඉන්න ඒ ගෙදර එකෙක් භාවනා කරනවා නේද? ඔක්කොමලා නැතුණත් කමන්නේ එකෙක් භාවනා කරනවා ඒක හරියට වාහනේ ටයි කරුවොත් සුඛප් සොබරක් වා. ඒ මනසේ සියලු දුක් දරාගෙන කිසි කෙනෙකුට ඒක බෙදා හදා ගන්න යන්නේ නැහැ. Taman තුල ඒක ආරසා කරන ගියාට පස්සේ අනික් අයට තේරෙන පටන් අර ගන්නවා මෙවැනි මිනිස්සෙක් ළඟ හිටියත් ඇති. නිබ්බුතානෝන සාමාතා නිබ්බුතානෝන සාපිතා නිබ්බුතානෝන සානාරි යස්සායන් ඉදිසෝපති. එවැනි මිනිස්සෙක් එක්ක ඉඳ හමුණත් ඇති. ඒක නිසා අපි බොහෝ විශාල ඥාති මේ පරපුරක් නියෝජනය කරන මෙතන ඉඳගෙන. අපේ ඉන්න ඔක්කොම ඥාතින් අපි එක්ක නැවිලා භාවනා කරන්නේ. නමුත් කල්පනා කරන්න ඕනේ ඒක ඇත්තටම අනුන්ට භාවනා වෙන්නේ නැහැ. නමුත් මේ ලෝකයේ තියෙන මේ දණ්ඩා දාන, සත්තා දාන, කලා විවාද විග්‍රහ වලට පුදුම උත්තරයක් හම්බ වෙනවා භාවනා කරන එක මිනිසෙක් ඉන්නවා.